උතුම් නිවනින් සැනසීම පිණිස හේතු වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන දෝදරු මුණුබුරු මිනිබිරියන් හැම දිනාටම ආශිර්වාද කරමින් අද ධර්ම දේශනාව සිද්ධ කරන්න. ඒ දායක පින්නතුන් විසින් අද ධර්ම දේශනාව සඳහා මාතෘකාව හැටියට අපට ආරාධනා කරන්නට යෙදුනේ සිත නැමැති මාතෘකාව. සිත පිළිබඳව පැහැදිලි කරමින් අද දේශනාව කරන හැටියට. ඒ සඳහා අපි මාතෘකා ගාතාව හැටියට දේශනා කළේ සංයුත්ත නිකායේ සගාතක වග්ගයේහි දේවතා සංයුත්තේහි දැක්වෙන චිත්ත සූත්‍රයේහි ඇතුළත් වෙන ගාථා ධර්මයක්. එක්තරා දේවතාවෙක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණිලා පැනයක් විමසනවා කේනස්සු නීයති ලෝකෝ කේනස්සු පරිකස්සති කිස්සස්ස ඒක ධම්මස්ස සබ්බේව වසමන් වගු ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස කේනස්සු නීයති ලෝකෝ මේ ලෝකය පමුණුවන්නේ එහෙම නැත්නම් ලෝකය ක්‍රියාත්මක වෙන්නේ ක්‍රියාත්මක කරන්නේ කුමක් විසින්ද ඊළඟට කේනස්සු පරිකස්සති කුමක් විසින්ද මේ ලෝකය ඇදගෙන යනු ලබන්නේ? කිස්සස්ස ඒක ධම්මස්ස සබ්බේව වසමන් වගෝ. කවර එක ධර්මයකට මේ සියල්ලක් වසඟ වෙලා පවතිනවද කියලා මේ దేవතාවා විමසුවා. එහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චිත්තේන නීයති ලෝකෝ චිත්තේන පරිකස්සති චිත්තස්ස ඒක ධම්මස්ස සබ්බේව වසමන් වගෝ. దేవතාවෙනි මේ ලෝකය පමුණුවනු ලබන්නේ. එහෙම නැත්නම් ලෝකය ගොඩනගන්නේ සිත විසින්. ඒ වගේම චිත්තේන පරිකස්සති සිත විසින් තමයි මේ ලෝකය ඇදගෙන යනු ලබන්නේ. චිත්තස්ස ඒක ධම්මස්ස සබ්බේව වසමන් වගු මේ සිත නැමැති ධර්මයට වසඟවයි මේ ලෝකය පවතින්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට මේ ගාථා ධර්මය මාත්‍රුකා කොටගෙන අද ධර්ම දේශනාවේදී අපි සිත පිළිබඳවයි පැහැදිලි කර දෙන්නට බලාපොරොත්තු වෙන්නේ දායක පින්නතුන්ගේ ආරාධනාව පරිදි. මූලික වශයෙන් අපි තේරුම් ගන්නට ඕන සත්වේක්‍ය පුද්ගලේක්‍ය ආත්මයක්ය කියලා එහෙම නැත්නම් මම කියලා හඳුන්වන මේ පංචස්කන්ධය නාම රූප වශයෙන් කොටස් දෙකකට බුදුරජාණන් වහන්සේ බෙදා දක්වනවා. රූප කියලා කියන්නේ මේ ඇසට පෙනෙන, කනට ඇහෙන, අතට හසු වෙන, ඉන්ද්‍රයන්ගෙන් ස්පර්ශ කරන්නට පුළුවන් විදිහේ යම්කිසි ස්කන්ධයක් ඇති මේ භෞතික காரணා සහ ඒහා බැඳුණු අවශේෂ රූප කොටස්. ඒ රූපය අපට වඩා ප්‍රකටයි. නාම කියලා කියන්නේ එහෙම යම්කිසි ස්කන්ධයක් හැටියට පෙන්විය නොහැකි එක්තරා සූක්ෂම ශක්ති විශේෂයක්. එය තමයි නාම හැටියට හඳුන්වන්නේ. අන්න ඒ නාම කොටාශය තමයි අපි සිත එහෙම නැත්නම් මනස විඥාන කියන මේ නම් වලින් හඳුනාගන්නේ. සිත කියලා හඳුන්වන්නේ ඒ නාම ධර්මය පොදුවේ හඳුන්වන පොදු නම. එහෙම නැත්නම් ඒ මූලික ශක්තිය. ඊළඟට විඥානය කියලා කියන්නේ ඒ ශක්තිය බාහිර අරමුණු හඳුනා ගන්නට ක්‍රියාත්මක වෙන අවස්ථාව තමයි ප්‍රධාන වශයෙන් විඥාන කියලා හඳුන්වන්නේ. ඇසින් බාහිර ලෝකය අරමුණු කරනකොට ඒ චක්කු විඥාන. කනෙන් බාහිර ශබ්ද හඳුනා ගන්නකොට එතන සෝත විඥාන. ඒ වගේම නාසයෙන් බාහිර ගඳ සුවඳ හඳුනා ගන්නකොට ඒක ඝාන විඥාන. දිවෙන් රස හඳුනා ගන්නකොට જીවහා විඥාන. කයෙන් ස්පර්ශ හඳුනා ගන්නකොට කාය විඥාන. මේ විදිහට විඥාන කියලා හඳුන්වන්නේ ඒ විඥානන ක්‍රියාවලිය. එහෙම නැත්නම් අරමුණු හඳුනා ගැනීම, අරමුණු දැන ගැනීමේ ක්‍රියාවලිය තමයි විඥාන කියලා හඳුන්වන්නේ. ඊළඟට මනස එහෙම නැත්නම් මනෝ විඥානය කියලා හඳුන්වන්නේ අර විඥාන ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙන්නට ආධාර වෙන උපකාර වෙන මූලික පසුබිම. එතකොට සිත කියලා හඳුන්වන්නේත් විඥාන කියලා හඳුන්වන්නේ මනස කියලා හඳුන්වන්නේත් එකම ශක්ති විශේෂයක්. නමුත් ඒ ඒ අවස්ථාවන්හිදී එයින් කෙරෙන කාර්යභාරය අනුව තමයි මේ විවිධ නම් වලින් හඳුන්වන්නේ. උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු එකම පුරුෂයෙක් ගත්තාම ඒ පුරුෂයා Tamanගේ බිරිඳ ඉදිරියේ හඳුන්වන්නේ ස්වාමියා හැටියට. ඊළඟට Tamanගේ දරුවන් ඉදිරියේ හඳුන්වන්නේ පියා හැටියට. Tamanගේ මව්පියෝ ඉදිරියේ හඳුන්වන්නේ පුතා හැටියට. දැන් පුතා කිව්වෙත් ඒ වගේම පියා කියලා කිව්වෙත් සැමියා කියලා කිව්වෙත් එකම කෙනාට නමුත් එකම කෙනාට මේ නම් තුන පාවිච්චි කළාට ඒ ඒ අවස්ථාවන්හිදී ඒ තැනත්තාගේ කාර්යභාරය වෙනස් භූමිකාව වෙනස් ඒ කරන කාර්යයන් අනුව කරන්නට નિયમિત කාර්යයන් අනුව භූමිකාව අනුව තමයි එකම පුද්ගලයා වුණත් වෙනස් වෙනස් නම් වලින් හඳුන්වන්නේ. එතකොට පියා කියලා හඳුන්වන තැනදී පීතෘ කාර්යභාරය. ඊළඟට ස්වාමියා කියලා හඳුන්වන තැනදී ස්වාමියෙකුගේ එහෙම නැත්නම් පතිනියක් වෙනුවෙන් කරන්නට තියෙන කාර්යභාරය. එතන අදහස් ඊළඟට පුතා කියන තැනදී මව්පියන් වෙනුවෙන් කරන්නට තියෙන කාර්යභාරය. මේවා එකක් නෙමේ වෙනස් වූ කාර්යභාරයක්. වෙනස් වූ භූමිකාවන්. නමුත් එකම කෙනාට තමයි මේ අවස්ථා තුනේදීම ක්‍රියාත්මක වෙන්නට සිද්ධ වෙන්නේ. අන්න ඒ වගේ තමයි මේ නාමය නැමැති එහෙම නැත්නම් සිත නැමැති එකම ධර්මය ඒ ඒ තන ක්‍රියාත්මක වෙන ආකාරය අනුව අපි ඇතැම් අවස්ථාවල සිත කියලා හඳුන්වනවා ඇතැම් අවස්ථාවල මනස කියලා හඳුන්වනවා ඇතැම් අවස්ථාවල විඥානය කියලා හඳුන්වනවා ඒ නිසා සිත විඥානය මනස කියන නම් තුනෙන්ම හඳුන්වන්නේ අර නාම රූප වශයෙන් බෙදා දක්වන කොටස් දෙකෙන් නාමය හැටියට දක්වන ශක්ති විශේෂයයි කියන බව අපි තේරුම් ගන්නට ඕන. එhmenan ඇයිද ඒක නම් තුනකින් හඳුන්වන්නේ? ඒ ඒ අවස්ථාවේදී එහි ස්වરૂපය අනුව භූමිකාව අනුව කෙරෙන කාර්යභාරය අනුව තමයි ඇතැම් අවස්ථාවල මේ වෙනස් වෙනස් නම් වලින් හඳුන්වන්නේ. ඊළඟට අපි තේරුම් ගත යුතු කාරණේ තමයි මේ සිත තනිව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ සිත උපදිනකොටම ඒ සිතෙහි එක් එක් ගුණාංග ප්‍රකට වෙනවා. අන්නේ සිතෙහි ක්‍රියාත්මක වෙන ගුණාංග හඳුන්වනවා චෛතසික කියලා. චෛතසික කියලා කියන්නේ සිතට ආවේනික වූ යම් යම් ගුණාංග තියෙනවා. ඒ ගුණාංග කුසල චෛතසික අකුසල චෛතසික කියලා කොටස් දෙකකට බෙදෙනවා ප්‍රධාන වශයෙන්. කුසල චෛතසික කියලා කියන්නේ ඒ සිතේ ශක්තිය වැඩි කරන, සිත තීව්‍ර කරන, සිත ප්‍රබල කරන, සිතේ ප්‍රභාව අවදි කරන, සිත සැහැල්ලු කරන, සිත කර්මන්නේ කරන විදිහේ යහපත් ගුණාංග තමයි කුසල චෛතසික කියලා හඳුන්වන්නේ. අකුසල චෛතසික කියලා හඳුන්වන්නේ සිත අඳුරු කරන, කිලිටි කරන, දුබල කරන, ශක්තිය හීන කරන, ඒ වගේම වික්ෂිප්ත කරන, ඒ බඳු අයහපත් ගුණාංග තමයි අකුසල චෛතසික කියලා හඳුන්වන්නේ. එතකොට දැන් සිත කවර ආකාරයෙන්ද ක්‍රියාත්මක වෙන්නේ කියලා අපට හඳුනා ගන්නට නම් ඒ සිතේ යෙදෙන චෛතසික ධර්ම මොනවද කියලා තේරුම් ගැනීම වැදගත් වෙනවා. ඒ සිතේ යෙදෙන චෛතසික අනුව ගුණාංග අනුව තමයි සිතේ ස්වභාවය අපට තීරණය කරගන්නට වෙන්නේ. උදාහරණයක් හැටියට අපි ගත්තොත් දැන් අපි හිතමු සුළඟ එහෙම නැත්නම් වායුව ගත්තහම ඒ වායුවේහි යම්කිසි වේගයක් තියෙනවා ඒ වේගය අනුව තමයි ඒක මන්දමාරුතයක්ද එහෙම නැත්නම් සැඩ සුළඟක්ද සුලි සුළඟක්ද එහෙම ඒ සුළඟ නම් කරන්නේ ඒ සුළඟේ වේගය අනුව ඊළඟට ඒ සුළඟට සිසිල් බවක් හෝ උණුසුම් බවක් තියෙන්නට පුළුවන් ඒ අනුව සීතල සුළඟ, උණුසුම් සුළඟ ආදී වශයෙන් හඳුන්වන්න පුළුවන්. ඊළඟට ඒ සුළඟෙහි එහෙම නැත්නම් ඒ වායුවේහි යම්කිසි සුගන්ධයක් මුසු වෙන්නට පුළුවන්. දුර්ගන්ධයක් මුසු වෙන්නට පුළුවන්. ඒ වගේම ඒ වායුවට යම්කිසි සැහැල්ලු බවක්, බර බවක් පේන්නට පුළුවන්. ඒ වායුවේහි යම්කිසි වර්ණයක්, අවර්ණ බවක් පේන්නට පුළුවන්. මේ විදිහට අර වායුව හා බැඳුණු තවත් බොහෝ ගුණාංග තියෙන්නට පුළුවන්. ඒ තියෙන ගුණාංග අනුව ඒ වායුව එක් එක් විදිහට ලෝකයා හඳුනා ගන්නට පුළුවන්. අන්න ඒ වගේ තමයි සිත නැමැති මූලික ශක්තිය ඒ සිතේ යෙදෙන ගුණාංග අනුව මේ කුසල් සිතක් මේ අකුසල් සිතක් මේ ක්‍රියා සිතක් ආදී වශයෙන් එක් එක් ආකාරයෙන් ඒ හිත හඳුනා ගන්න. ඊළඟට මේ සිත ක්‍රියාත්මක වෙන රටාවක් තියෙනවා. අපට ඕන ඕන විදිහට නෙමේ සිත ක්‍රියාත්මක වෙන්නේ. එහි යෙදෙන ධර්මානුව, එහි යෙදෙන ස්වභාවය අනුව. ඒ සිත්වල යෙදෙන චෛතසික ධර්ම අනුව සිතේ ක්‍රියාකාරීත්වය වෙනස් වෙනවා. ඒ වගේම සිතට ආවේනික වූ ධර්ම නියාමයක් තියෙනවා. එය හඳුන්වනවා චිත්ත නියාමයයි කියලා. දැන් පින්නතුන් අහලා ඇතිනේ චිත්ත නියාම, කම්ම නියාම, බීජ නියාම, ඍතු නියාම, ධම්ම නියාම කියලා නියාම ධර්ම පහක් පිළිබඳව. ඒ නියාම ධර්ම කියලා කියන්නේ කිසි කෙනෙක් විසින් හසුරුවන්නේත් නැහැ. ඒ වගේම කිසිවෙකුට ඒවා වෙනස් කරන්නටත් බෑ. කාගේවත් අධිකාරී බලයක් තුලින් කාගේවත් ඕනෑපාකම් අනුව ඒ සිත ක්‍රියාත්මක වෙනව නෙමෙයි. ඒ වගේම කාගේවත් ඕනෑපාකමට අනුව ඒවා වෙනස් කරන්නටත් බෑ. අන්න ඒ විදිහට සිත පිළිබඳව ක්‍රියාත්මක වෙන අනිවාර්ය රටාවක් අනිවාර්ය ධර්මතාවයන් පවතිනවා ඒවා තමයි චිත්ත නියාමයයි කියලා හඳුන්වන්නේ. එතකොට මේ චිත්ත නියාමය කියන්නේ කුමක්ද කියලා තේරුම් ගන්න නම් ඒ සිත එක් එක් අවස්ථාවලදී වැඩ කරන විදිහ අපි තේරුම් ගන්නට ඕන. අපි මුලිනුත් සඳහන් කළා සිත, මනස, විඥානය ආදී වශයෙන් විවිධ නම් වලින් හඳුන්වනවා කියලා කුමක් නිසාද? ඒ ඒ අවස්ථාවේදී සිතේ ස්වરૂපය මත. අන්න ඒ වගේ මේ සිතෙන් කරන එක එක කටයුතු තියෙනවා. එහෙම නැත්නම් එක එක් කෘත්‍ය, එක එක් ක්‍රියාවන් තියෙනවා. ඒ සිතින් කෙරෙන කෘත්‍ය අනුව ඒ සිත වෙනස් වෙනස් නම් වලින් හඳුනා ගන්නවා. එතකොට සිතේ යෙදෙන ගුණාංග අනුව ඒ සිත වෙනස් වෙනවා. ඒ වගේම ඒ ගුණාංග වලට අනුව සිතෙන් කෙරෙන කාර්යභාරයත් වෙනස් වෙනවා. අපි මුලින් උදාහරණයක් හැටියට ගත්තා වායුව ඒ වායුවට යම්කිසි හමාගෙන යන වේගයක් තියෙනවා වේගය අඩු වෙනකොට ඒක මන්දමාරුත්වයක් කියලා හඳුන්වනවා ඒ වේගය වැඩි වෙනකොට ඒක සැඩසුලඟක් කියලා හඳුන්වනවා ඊළඟට ඒ එකතන කැරකෙමින් පරිසරයේ ගහකොළ ගේදොර සතා සිව්පාවා විනාශ කරගෙන වේගවත්ව හමාගෙන යනකොට එය හඳුන්වනවා සුලිසුලඟයි කියලා එතකොට මේ විදිහට එකම වායුවේ වේගය අඩු වැඩි වෙනකොට ඒ වායුවෙන් කෙරෙන කාර්යභාරය වෙනස්. අර මන්දමාරුතය කියන එක ගත සුවපත් කරනවා, ගත සිසිල් කරනවා, ඒ වගේම ගහකොළ වැඩෙන්නට උදව් කරනවා. මිනිස්යාට සත්ව සමූහයාට හිත කරයි. නමුත් සැඩ සුළඟ ඊට වඩා යම් යම් හානි කරනවා. සුලි සුළඟ ඊටත් වඩා හානි කරනවා. මේ විදිහට එකම වායුව එහි වේගය අනුව ක්‍රියාත්මක වෙන රටාව අනුව එක එක කෘත්‍යයන් කරන්නට සමත් වෙනවා. අන්න ඒ වගේ අපේ සිත ඒ සිතේ යෙදෙන චෛතසික ධර්ම අනුවත් ඒ වගේම ඒ සිත එක් එක් අවස්ථාවලදී ක්‍රියාත්මක වෙන ස්වභාවය අනුවත් ඒ සිතෙන් කෙරෙන කෘත්‍ය වෙනස් වෙනවා. සිතෙන් යෙදෙන කෘත්‍ය අනුව සිත ඒ ඒ අවස්ථාවේදී නම් 14කින් හඳුන්වනවා. ඒ කියන්නේ ඒ නම් 14ක් එකම සිතට පාවිච්චි කරන්නේ සිතෙන් කෙරෙන කෘත්‍යano. පළවෙනි කෘත්‍ය තමයි ප්‍රතිසන්දි කෘත්‍ය. ප්‍රතිසන්දි කෘත්‍ය කියලා කියන්නේ එක් භවයකින් චිත්ත පරම්පරාව නිම වෙනකොට ඒ සිත අහෝසි වෙන්නට නොදී අභිනව ආත්ම භාවයක අභිනව භවයක අලුත් සිතක් ජනිත කරනවා ඒ අභිනව ආත්ම භාවයේ අලුත් ආත්ම භාවයේ ඇති කරන පළමු සිත තමයි ප්‍රතිසන්දි සිත කියන්නේ. එතකොට මේ ප්‍රතිසන්දි සිතෙන් කරන්නේ කුමක්ද? මේ චිත්ත පරම්පරාව එක් භවයකින් නිරුද්ධ වෙනකොට එය අහෝසි වෙන්නට නොදී ආරක්ෂා කරන්න පවත්වන්න අලුතෙන් චිත්ත පරම්පරාව ගොඩනැගීම තමයි මේ ප්‍රතිසන්දි සිතෙන් කරන්නේ. එතකොට අභිනව භවයක් ආරම්භ කරමින් ඇතිවෙන සිත නිසා අභිනව භවයක් ආරම්භ කිරීමේ කාර්යභාරය එයින් සිද්ධ කරන නිසා ඒ සිත හඳුන්වනවා ප්‍රතිසන්දි සිත කියලා. ඊළඟට දෙවනි කාර්යභාරය තමයි භවාංග කෘත්‍ය. භවාංග කෘත්‍ය කියන්නේ අර ප්‍රතිසන්දි සිත ඇති වුණු සැනින්ම නිරුද්ධ වෙනවා. චිත්තචෛසික රූප ධර්මයන්ගේ ස්වභාවය තමයි මේ සංස්කාර ධර්මයන්ගේ ස්වභාවය තමයි ඇති වුණු සැනින්ම අහෝසි වීම. අනිත්‍ය ධර්මය. දැන් එතකොට ප්‍රතිසන්දිසිත ඇති උණයි කියලා ඒක බොහෝ වේලා පවතින බෑ ක්ෂණයකින් ඒ ප්‍රතිසන්දිසිත නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වෙනකොට ඒ චිත්ත පරම්පරාවේ භවය තුල අඛණ්ඩව පවත්වාගෙන යාමේ උත්සාහය ඇතුව ඒ ප්‍රතිසන්දිසිතේ ස්වરૂපයෙන්ම නැවත නැවත එම සිත් පෙළම ක්‍රියාත්මක වෙනවා. අන්නේ ප්‍රතිසන්දි සිතේ ස්වરૂපයෙන්ම නැවත නැවත ක්‍රියාත්මක වෙන චිත්ත පරම්පරාව ඒ භවය පවත්වන්නට උපකාර වෙන නිසා ඒ චිත්ත පරම්පරාව හඳුන්වනවා භවාංග චිත්ත පරම්පරාවයි. එතකොට භවය ආරම්භ කරමින් ඇති වෙන පළමු සිත ප්‍රතිසන්දි සිත හැටියට හඳුන්වනවා. ඇයි ප්‍රතිසන්දි කෘත්‍ය සිද්ධ කරනවා. අලුත් භවයක් ආරම්භ කිරීමේ කාර්යභාරය සිද්ධ කරන නිසා. ඒ අභිනවයෙන් ආරම්භ කරපු ආත්මභාවය අඛණ්ඩව පවත්වාගෙන යන්නට උදව් වෙන නිසා ඒ භවය පවත්වනවා කියන අර්ථයෙන් ඒ ඊළඟට ඇති වෙන චිත්ත පරම්පරාව එහෙම නැත්නම් අර ප්‍රතිසන්දිසිතේ ස්වરૂපයෙන් ඇති වෙන චිත්ත පරම්පරාව භවාංග සිතයි කියලා හඳුන්වනවා. එතකොට මේ දෙවැනි කාර්යභාරය තමයි භවාංග කාර්ය. මොකද්ද භවාංග කාර්ය කියලා කියන්නේ? භවය විනාශ වෙන්නට නොදී අඛණ්ඩව භවය පවත්වා ගන්නට උදව් කරනවා. එහෙම නැත්නම් දැන් පළවෙනි සිත ඇති වුණු සැනින්ම සිත නිරුද්ධ වෙනවා. එතකොට පුද්ගලයා මිය යන්නට ඕනේ. එහෙම මිය යන්නේ නැතිව ඒ පුද්ගලයා වසර 50ක් 60ක් 100ක් සමහර විට ජීවත් වෙන්නේ කුමක් නිසාද? අර උත්පත්තියේදී ඇති වුණු සිත නිරුද්ධ වෙනකොටම ඒ වර්ගයේම සිත් පෙලක් නැවත නැවත හට ගන්නට පටන් ගන්නවා. ඒ ඒ හට ගන්නා සිත් පෙලෙන් භවය පවත්වන නිසා ඒ කෘත්‍ය භවාංග කෘත්‍ය කියලා හඳුන්වනවා. ඒ කෙරෙන කෘත්‍ය අනුව ඒ කෙරෙන කාර්යභාරය අනුව ඒ සිත හඳුන්වනවා භවාංග සිතයි කියලා. ඊළඟට තුන්වෙනි කෘත්‍ය තමයි ආවර්ජන කෘත්‍ය. ආවර්ජන කෘත්‍ය කියලා කියන්නේ දැන් මේ භවාංග චිත්ත පරම්පරාව මෙහෙම ක්‍රියාත්මක වෙනකොට ඔන්න ඇසට යම්කිසි අරමුණක් හමු වෙනවා. එහෙම නැත්නම් කනට යම්කිසි ශබ්දයක් අරමුණු වෙනවා. නාසයට යම්කිසි ගන්ධයක් අරමුණු වෙනවා. දිවට යම් රසයක් අරමුණු වෙනවා. එහෙම නැත්නම් කයට යම්කිසි ස්පර්ශයක් ස්පර්ශ වෙනවා. මේ පංචේන්ද්‍රයන්ගෙන් කවරකට හෝ යම් අරමුණක් යොමු වෙනකොට අර මෙතෙක් ක්‍රියාත්මක වෙන භවාංග චිත්ත පරම්පරාව චලනය වෙලා ඛණ්ඩණය වෙලා වහාම අර පංචේන්ද්‍රයන් ආවර්ජනා කරන්නා වූ සිතක් පහළ වෙනවා. ඒ පංචේන්ද්‍රයන් ආවර්ජනා කරන්නා වූ සිතෙන් තමයි ඒ අරමුණ දිසාවට චිත්ත පරම්පරාව යොමු කරන්නේ. අන්න ඒ විදිහට අලුතෙන් මේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන අරමුණ කෙරෙහි චිත්ත පරම්පරාව යොමු කරන්නා වූ කෘත්‍ය හඳුන්වනවා ආවර්ජන කෘත්‍ය කියලා. ඒ ආවර්ජන කෘත්‍ය ඇති කරන්නා වූ සිත ආවර්ජන සිතයි කියලා හඳුන්වනවා. එතකොට ආවර්ජන සිතෙන් කුමක්ද කෙරෙන කෘත්‍ය? අර භවාංග චිත්ත පරම්පරාව නවත්වලා අභිනවයෙන් ඉන්ද්‍රයන්ට යොමු වුණු අරමුණ කෙරෙහි සිත නැඹුරු කිරීම යොමු කිරීම තමයි ආවර්ජන සිතෙන් කරන්නේ. එතකොට ඒ නමින් ඒ සිත හඳුන්වනවා. ඊළඟට මේ පංචේන්ද්‍රයන් වෙත යොමු වුණු සිත ඒ ඒ ඉන්ද්‍රයන්ට අනුව ඒ ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. ඇසට රූපයක් අරමුණු වෙනකොට ඒ ඇසට අරමුණු වූ රූපය දැක ගන්නා හඳුනා ගන්නා ස්වરૂපයෙන් සිත පහළ වෙනවා. එය හඳුන්වනවා චක්කු විඥානයයි කියලා. ඒ චක්කු විඥාණයෙන් සිද්ධ කරන්නේ කොමක්ද? දර්ශන කෘත්‍ය. දර්ශන කෘත්‍ය කියලා කියන්නේ රූප දැකීමේ කාර්යය. ඊළඟට කනට ශබ්දයක් ඇහුණා නම් ඒ කනෙන් වෙත යොමු වෙනා වූ චිත්ත පරම්පරාව අර කනට යොමු වුණු ශබ්දය හඳුනා ගැනීම සිද්ධ කරනවා. ඒ ශබ්දය හඳුනා ගන්නා වූ සිත ඒ කාර්යභාරය හඳුන්වනවා ශ්‍රවණ කෘත්‍ය කියලා. ඒ ශ්‍රවණ කෘත්‍ය සිදු කරන්නේ සෝත විඥානේ. ඊළඟට නාසයට යම්කිසි ආග්‍රහණයක් දැනෙනකොට එය හඳුනා ගන්නා වූ සිත ඒ කෙරෙන කාර්යභාරය ආග්‍රහණ කෘත්‍ය ආග්‍රහණ කෘත්‍ය සිද්ධ කරන්නේ ඝාන විඥානේ. ඊළඟට දිවට යම් රසයක් දැනෙනකොට රසයක් හෝ නීරසයක් දැනෙනකොට එය අරමුණු කරන්නා වූ සිත එහෙම නැත්නම් ඒ කෘත්‍ය ආස්වාදන කෘත්‍ය. ඒ ආස්වාදන කෘත්‍ය સિદ્ધ කරන්නේ જીවහා විඥානේ. ඊළඟට කයට යම්කිසි ස්පර්ශයක් දැනෙනකොට එය හඳුනා ගන්නා වූ දැන ගන්නා වූ සිත ස්පර්ශන කෘත්‍ය. එය સિદ્ધ කරන්නේ කාය විඥානේ. එතකොට චක්කු විඥාන, සෝත විඥාන, ඝාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන වශයෙන් අර එකම සිත මේ එක් එක් ඉන්ද්‍රයන් ඔස්සේ ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මක වීම අනුව ඒවා එක් එක් නම් වලින් හඳුන්වන්නේ අර දර්ශන කෘත්‍ය, ශ්‍රවණ කෘත්‍ය, ආග්‍රහණ කෘත්‍ය, ආස්වාදන කෘත්‍ය, ස්පර්ශන කෘත්‍ය කියන මේ කටයුතු කෙරෙන ස්වභාවය අනුව තමයි චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ධාන විඤ්ඤාණ, ජීවහා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ කියලා හඳුන්වන්නේ. ඊළඟට ඒ යම්කිසි ඉන්ද්‍රියකගෙන් අරමුණු වෙන්නා වූ අරමුණ පිළිගන්නා වූ සිතක් පහළ වෙනවා. ඒ සිත හඳුන්වනවා සම්පටිච්ඡන සිතයි කියලා. ඊළඟට ඒ පිළිගත්තු අරමුණ විමසා බලන සිතක් ඇති වෙනවා. ඒ විමසා බලන සිත සම්තිරණ සිතයි කියලා හඳුන්වනවා. ඊළඟට විමසා බැලූ සිත විනිශ්චය කරන තීරණය කරන සිතක් ඇති වෙනවා. ඒ සිත හඳුන්වනවා වොත්තපන සිතයි කියලා. ඊළඟට මේ සමස්ත චිත්ත පරම්පරාවේ ජවය අධික ඒ කියන්නේ අනාගත විපාක ඇති කරන්න පුළුවන් විදිහේ සිත් පෙලක් හටගන්නවා ඒ සිත් හඳුන්වනවා ජවන් සිත් කියලා. ජවන් සිත් කියලා කියන්නේ ඒවැ තමයි ජවය වැඩි. ක්‍රියාකාරී බලය වැඩි. ඒ ක්‍රියාකාරී බලය වැඩි නිසා ජවය වැඩි නිසා ඒ සිත් වලින් තමයි අනාගත විපාක ඇති කරන්නට සමත් වෙන්නේ කුසල් හෝ අකුසල් වශයෙන්. එතකොට ඒ කරන කෘත්‍ය ජවන කෘත්‍ය. ඒ ජවන කෘත්‍ය ඇති කරන සිත් හඳුන්වනවා ජවන් සිත් කියලා. ඊළඟට ඒ ජවන කෘත්‍ය સિદ્ધ කළා වූ අරමුණම නැවත ගනිමින් සිතක් පහළ වෙනවා. ඒ සිත හඳුන්වනවා තදාරම්මන සිතයි කියලා. තදාරම්මන කියලා කියන්නේ අර ජවන කෘත්‍ය સિદ્ધ කළා වූ අරමුණම නැවත ගන්නවා. ඒක තදාරම්මයි. ඊළඟට මේ භවය පවත්වාගෙන ගිහිල්ලා යම් මොහොතක මරණයටපත් වෙනවද චිත්ත පරම්පරාව නිරුද්ධ වෙනවද ඒ චිත්ත පරම්පරාව නිරුද්ධ කරමින් භවය නිමා කරමින් අවසන් වතාවට ඇතිවෙන සිත හඳුන්වනවා චුතිසිතයි කියලා. ඒ චුතිසිත කියලා හඳුන්වන්නේ කුමක් නිසාද? චුති කෘත්‍ය සිද්ධ කරන නිසා. චුති කෘත්‍ය කියලා කියන්නේ භවයෙන් චුත කිරීම. මේ භවය නිමා කිරීම. සිද්ධ කරන නිසා ඒ අවසන් සිත චුතිසිතයි කියලා හඳුන්වනවා. දැන් එතකොට ඔන්න ඔය විදිහට සිතෙන් කෘත්‍ය 14ක් සිද්ධ කරනවා. ඒ සිතෙන් කරන කෘත්‍ය අනුව කාර්යභාරයන් අනුව සිත නම් 14කින් ඔය විදිහට හඳුන්වනවා ඒ ඒ අවස්ථාව. එතකොට දැන් මේ කරන කෘත්‍ය 14 කවුරුවත් විසින් මෙහෙවන ඒවා නෙමෙයි. ඒක මමය, සත්වේක්‍ය, පුද්ගලේක්‍ය කියලා තමන් විසින් මෙහෙවනව නෙමෙයි. දෙවියන් වහන්සේ විසින්, මහා බ්‍රහ්මයා විසින්, ඊශ්වරයා විසින් මෙහෙවනව නෙමෙයි. රහතන් වහන්සේ නමක් විසින් බුදුරජාණන් වහන්සේ විසින් මෙහෙවනවා නෙමේ වෙනත් යම්කිසි බලවේගයක් විසින් මෙහෙවනවා නෙමේ හේතු ප්‍රත්‍යයන් අනුව ඒ ඒ කාරණාවලදී ඒ ඒ තැනදී ඒ ඒ කෘත්‍ය સિદ્ધ කරමින් චිත්ත පරම්පරාව ක්‍රියාත්මක වෙනවා එය කිසිවෙකු විසින් මෙහෙවන්නෙත් නැහැ නමුත් කිසිවෙකුට ඒවා වෙනස් කරන්නටත් බෑ. බුදුරජාණන් වහන්සේටවත් ඒ ඒ කෘත්‍ය කරන සිත් ඒවා වෙනස් කරලා වෙනත් කෘත්‍යයක් කරන්න යොදවන්නට පුළුවන් කමක් නැහැ. ඒ සිතෙන් ඒ කෘත්‍යම තමයි කරන්නේ. බුදුරජාණන් වහන්සේටත් එහෙමයි, රහතන් වහන්සේටත් එහෙමයි, පතඥ පුද්ගලයාටත් එහෙමයි, මිනිසාට, දෙවියාට, බ්‍රහ්මයාට සෑම සත්වයකටම මේ සිතේ ක්‍රියාකාරීත්වය ආවේනික රටාවකට සිද්ධ වෙනවා. එනිසා ඒ න්‍යාය හඳුන්වනවා චිත්ත නියාමයයි කියලා. චිත්ත නියාමය කියන්නේ කවුරුවත් විසින් මෙහෙවන්නෙත් නැහැ කිසිවෙකුට වෙනස් කරන්නටත් බෑ ඒ ඒ සිතෙන් ඒ ඒ කාර්ය සිද්ධ වෙනවා එතකොට ඒ සිද්ධ කරන කාර්ය අනුව කාර්ය 14ක් තියෙනවා ක්‍රියා 14ක් තියෙනවා ඒ අනුව මේ සිත එකම සිත අපි ඒ ඒ ක්‍රියාවන් සිද්ධ කරමින් ඇතිවෙන අවස්ථාව අනුව එක් එක් නම් වලින් හඳුන්වනවා. ඊළඟට අපි සිහිපත් කළා අර අනාගත විපාක ඇති කරන්නට පුළුවන් ජවය අධික සිත් හඳුන්වනවා ජවන් සිත් කියලා. ඒ ජවන් සිත් තමයි අනාගතේ විපාක ඇති කරන්න සමත් වෙන්නේ. ඒ ජවන් සිත් තමයි කුසල කර්ම අකුසල කර්ම හැටියට හඳුන්වන්නේ. නැත්නම් කුසල් සිත් අකුසල් සිත් කියලා හඳුන්වන්නේ. දැන් සමහර සිත් ඇති වෙනවා විපාක සිත් හැටියට. ඒ කියන්නේ පෙර භවයක ඇති කරපු සිතක විපාකයක් හැටියට. සමහර සිත් ඇති වෙනවා අනාගත විපාක ඇති කරන්නට සමර්ථ වූ සිත් හැටියට. ඒ අනාගත විපාක ඇති කරන්න සමර්ථ සිත් තමයි කුසල් අකුසල් කියලා හඳුන්වන්නේ. ඒ කුසල් අකුසල් හැටියට අනාගත විපාක ඇති කරන්නට සමත් වෙන්නේ අර ජවන කෘත්‍ය સિદ્ધ කරන්නා වූ සිත්. දැන් මේ ස්වභාවය තේරුම් ගන්නට නම් අපි මේ සිත ක්‍රියාත්මක වෙන රටාව යම් ප්‍රමාණයකට හඳුනා ගන්නට ඕන. අපි ඇසින් කනින් නාසයෙන් දිවෙන් කයින් අරමුණක් ගන්නකොට ඒ අරමුණ හා සම්බන්ධව මේ කතා කරපු සිත් තම තමන්ගේ කෘත්‍යයන් સિદ્ધ කරමින් ක්‍රියාත්මක වෙන රටාව එහෙම නැත්නම් ක්‍රියාත්මක වෙන අනුපිළිවෙල හඳුන්වනවා චිත්ත වීතිය කියලා. චිත්ත වීතිය කියලා කියන්නේ සිත් වැලක්. එතකොට යම්කිසි එක අරමුණක් ගන්නකොට ඔය අපි මුලින් කිව්ව කාර්යභාරයන් කරමින් එක් එක් සිත් පහළ වෙලා නිරුද්ධ වෙනවා. එතකොට මෙතන සත්වයකුත් නැහැ, පුද්ගලයෙකුත් නැහැ, ආත්මයකුත් නැහැ. ඒ එක් එක් සිත විසින් තමයි තම තමන්ට අදාළ කාර්යභාරයන් સિદ્ધ කරලා නිරුද්ධ වෙන්නේ. හරියට ආයතනයක සේවකයෝ පිරිසක් ඉන්නෝ ඒ සේවකයන්ට වෙන වෙනම කාර්යභාරයන් තියෙනවා. එතකොට ඒ ආයතනයේට අපි හිතමු යම්කිසි භාණ්ඩයක් ගෙනවිත් දුන්නොත් ඒ භාණ්ඩය සම්බන්ධව ක්‍රියාත්මක වෙන්න ඕන විදිහ අර එක් එක් සේවකයා තම තමන්ට අදාළ කාර්යභාරය ඒ සම්බන්ධව સિદ્ધ කරනවා. අන්න ඒ වගේ තමයි මේ ඉන්ද්‍රයන්ට යම්කිසි අරමුණක් පැමුණාට පස්සේ එක් එක් සිත් විසින් තම තමන්ට අදාළ කාර්යභාරය ඉටු කරනවා. දැන් අපි සිහිපත් කළා ඒ සිත් 14න් පළවෙනි සිත ප්‍රතිසන්දි සිත. ප්‍රතිසන්දි සිත කියලා කිව්වේ මේ භවය ආරම්භ කරමින් අභිනවයෙන් ඇතිවෙන පළමු සිත තමයි ප්‍රතිසන්දි සිත කියලා කිව්වේ. ඒ ප්‍රතිසන්දි සිත ඇති වූ සැනින්ම නිරුද්ධ වෙනවා. ඊළඟට ඒහා සමාන සිත් පෙළක් හට ගන්නවා. ඒ සිත් පෙළ තමයි භවාංග සිත් පෙළ කියලා හැඳින්වෙන්නේ. දැන් අපේ ඉන්ද්‍රයන්ට අරමුණක් ගෝචර නොවන හැම මොහොතකම අර භවාංග සිත් පෙළ තමයි ක්‍රියාත්මක වෙන්නේ. දැන් ඔන්න භවාංග සිත් පෙළ ක්‍රියාත්මක වෙමින් පවතිනකොට දැන් අපි අර මුලින් කිව්වනේ මනස කියලා හඳුන්වනවා කියලා මනෝද්වාරය කියලා ওই භවාංග චිත්ත පරම්පරාව තමයි ප්‍රධාන වශයෙන් මනෝද්්වාරය හැටියට හඳුන්වන්නේ. දැන් ඔන්න මේ මනෝද්්වාරය එහෙම නැත්නම් මේ භවාංග චිත්ත පරම්පරාව අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතින අතරේ ඇසට යම්කිසි රූපයක් අරමුණු වෙනවා. ඒ අරමුණු වෙනකොටම අන්න අර තුන්වෙනි කාර්ය සිද්ධ කරනවා. පළවෙනි කාර්ය අපි කිව්වේ ප්‍රතිසන්දිකෘත්‍ය, ඒ කියන්නේ භවය ආරම්භ කිරීම. දෙවනි කාර්යය අපි කිව්වේ භවාංග කෘත්‍ය. ඒ කියන්නේ භවය පවත්වමින් ඇති වෙන මනෝද්වාරය පවත්වමින් ඇති වෙන සිත් පෙළ. ඊළඟට තුන්වෙනි කාර්යය තමයි ඒ භවාංග චිත්ත පරම්පරාව පවතින අතරතුර ඇසට අරමුණක් යොමු වුණු සැනින්ම අර භවාංග චිත්ත පරම්පරාව නවත්වලා වහාම අර ඇසට අරමුණු වුණු ආරම්මණය එහෙම නැත්නම් රූපය අරමුණු කරන්නට ඒ කොහෙන්ද මේ අරමුණක් ගැටුනේ කියලා විමසා බලන්නට සිතක් පහළ වෙනවා. ඒක තමයි ආවර්ජන සිත කියලා හඳුන්වන්නේ. ඒක අභිධර්මයේ හඳුන්වනවා පංචද්වාරාවජ්ජන චිත්තයයි කියලා. පංචද්වාරාවජ්ජන කියලා කියන්නේ දැන් ඔන්න මකුළුවෙක් දැල වියලා දැල මැදට වෙලා ඉන්නවා. ඉන්නකොට අර දැලේ කොහේ හරි කොනක සතෙක් පැටලෙනවා. කුරුමිනියෙක් හරි මැස්සෙක් හරි පැටලෙනවා. පැටලුණු ගමන්ම අර මුළු මකුළු දැලම චලනය වෙනවා. ඒ චලනය වුණු සැනින්ම අර මැද ඉන්න මකුළුවා වහාම විමසලා බලනවා කොහෙන්ද මේ චලනය ආවේ කියලා. අන්නේ චලනය කොහෙන්ද ආවේ කියලා තාත්පස විමසා බලන්නා වගේ තමයි මේ ආවර්ජන සිතෙන් තාත්පස විමසා බලනවා මේ අරමුණ ඇසටද අරමුණු උනේ කනටද නාසයටද දිවටද කයටද කොතැනටද මේ අරමුණ යොමු උනේ කියලා වහාම විමසා බලන සිත තමයි ආවර්ජන සිත කියලා හඳුන්වන්නේ. ඊට පස්සේ ඒ අරමුණ අරමුණු වෙලා තියෙන ඇහැටනම් ඒ ඇහැට අරමුණු අරමුණ හඳුනා ගනිමින් චක්කු විඥාණය පහළ වෙනවා. ඔන්න ඊළඟට අර ඉන්ද්‍රිය ඇසුරු කරමින් දර්ශන කෘත්‍ය සිදු කරමින් ඇතිවෙන චක්කු විඥානය පහළ වෙනවා. දැන් කනට නම් අරමුණුනේ සෝත විඥානයක් පහළ වෙනවා. නාසයට නම් අරමුණුනේ ඝාන විඥානයක් පහළ වෙනවා. දිවට නම් අරමුණුනේ જીවහා විඥානයක් පහළ වෙනවා. කයට නම් අරමුණුනේ කාය විඥානයක් පහළ වෙනවා. දැන් මේ කවර හෝ ඉන්ද්‍රියකකින් ඒ අරමුණ ගත්තු සැනින්ම ඊළඟට සම්පටිච්ඡන සිත පහළ වෙනවා. සම්පටිච්ඡන සිත කියලා කිව්වේ අරමුණ පිළිගන්නා වූ සිත. දැන් ඇසින් රූපය නම් දැක්කේ රූපය පිළිගන්නා සිතක්. අර චක්කු විඥාණයෙන් කරන්නේ රූපය හඳුනා ගැනීම පමණයි. හඳුනාගෙන නිරුද්ධ වෙනවා. ඊළඟට ඊළඟ සිත තමයි සම්පටිච්ඡන සිත. ඒ කියන්නේ අරමුණ මනසින් පිළිගන්නා වූ සිතක්. සම්පටිච්ඡන. ඊළඟ ඒ සිතත් ඇති වෙලා නිරුද්ධ වෙනවා. ඊළඟට සම්තිරණ සිත. සම්තිරණ සිතෙන් කරන්නේ මොකද්ද? අරමුණ විමසා බලනවා. මේ කුමක්ද කියලා හඳුනා ගන්නට උත්සාහ කරනවා. හඳුනා ගන්නට උත්සාහ කරන්නා වූ සිත තමයි ඒ හඳුනා ගැනීමට අවශ්‍ය සාධක ගොනු කරන්නා වූ සිත තමයි සන්තිරණ සිත කියලා කියන්නේ. ඊළඟට සන්තිරණ සිතත් ඇති වෙලා නිරුද්ධ වුනහම වොත්තපන සිතක් ඇති වෙනවා. වොත්තපන සිත කියලා කියන්නේ විනිශ්චය කරනවා, තීරණය කරනවා. හරියටම උදාහරණයක් හැටියට ගත්තොත් දැන් යම්කිසි කෙනෙක් වරදක් කළා කියලා උසාවියට ඉදිරිපත් කරනවා. ඊට පස්සේ ඒ ඒ නීතිඥවරු තම තමන්ට තියෙන තොරතුරු ඉදිරිපත් කරනවා මේ තනත්තා වරදකරුය කියලා පෙන්වන්නට. ඊට පස්සේ ජූරි සභාව විසින් ඒවා සාකච්ඡා කරලා යම් යම් ආකාරයකින් ගොනු කරනවා. ඊට පස්සේ සියල්ලක් විමසා බලලා නඩුකාරවරයා තීරණයක් දෙනවා මේ තනත්තා වැරදි කරුද නැතිද කියලා. අන්න ඒ වගේ තීරණය දෙන්නා වූ ස්වභාවයෙන් ඇතිවෙන්නා වූ සිත තමයි වත්තපන සිත කියලා කියන්නේ. කියන්නේ විනිශ්චය කරනවා. ඒ විනිශ්චය දෙනකොට මේ අරමුණ යහපත් අරමුණක්ය, ප්‍රියශීලී අරමුණක්ය, මම කැමති අරමුණක්ය. ඒ විදිහේ ප්‍රියශීලී විදිහට ඒ අරමුණ පිළිබඳව විනිශ්චය දුන්නොත් එතනින් එහාට ජවන් සිත් හතක් ඇති වෙනවා ලෝභ මූලිකව. ලෝභ මූලිකව ඇති වෙන්නේ ඇයි? අර අරමුණට ප්‍රිය වුණු නිසා, අරමුණට කැමති වුණු නිසා, අරමුණට කැමති වෙනවද නැද්ද කියලා තීරණය කරන්නේ කවුරුන්ද? අර වොත්තපන සිත විසින්. ඊළඟට ඒ වොත්තපන සිත විසින් අරමුණට අකමැති බවක් තීරණය කළොත්, එහෙම නැත්නම් මේ අරමුණ සුදුසු නැති එක මේක අයෝග්‍යයි මේක අයහපත් අරමුණක් කියලා තීරණය කළා නම් ඔන්න පටිග මූලික ජවන්සිත පෙලක් එතනින් එහාට ඇති වෙනවා. ඒතකොට ජවන්සිත පටිග මූලික වෙනවා. එතකොට ලෝභ මූලික වුණත් ඒ ජවන්සිත අකුසල් ජනිත කරන්නේ ද්වේෂ මූලික පටිග මූලික වුණත් ඒ ජවන්සිත වලින් අකුසලයක්මයි ජනිත වෙන්නේ. එහෙම නැත්නම් අපි හිතමු ඒ තීරණය කරනකොට විදර්ශනා මූලිකව තීරණය කරනවා. ඒ කියන්නේ මේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා වූ වහා බිඳී යන සංස්කාර ධර්මයක් කියන ස්වરૂපේ අර ඇසට දැකපු රූපේ පිළිබඳව තීරණය කරනවා. දැන් අපි හිතමුකෝ ඇසට දැක්කේ ස්ත්‍රී රූපයක් හෝ පුරුෂ රූපයක් කියලා. එතකොට ස්ත්‍රී රුවක් හෝ පුරුෂ රුවක් දැක්කන් පස්සේ ඒකට කැමැත්තක් ඇති වුණොත් ලෝභ මූලික සිත්, අකමැත්තක් ඇති වුණොත් ද්වේෂ මූලික සිත් පහළ වෙනවා. හැබැයි මේ දැකපු අරමුණ සත්වයක් පුද්ගලයෙක් ආත්මයක් නොවේ හේතු ප්‍රත්‍යයෙන් ජනිත වුණු නාම රූප ධර්ම සමූහයක් කියලා විදර්ශනා ප්‍රඥාවෙන් තීරණය කරන්නට පුළුවන් වුණොත් එතනින් එහාට ඥාන සංප්‍රයුක්ත කුසල් සිත් ටිකක් තමයි ජවන් සිත් හැටියට මතුවේ. ඉතින් අර ජවන් සිත් ලෝභ මූලික වුණොත් ඔන්න ඒවා ලෝභ මූලික අකුසල් සිත් හැටියට හඳුන්වනවා අනාගතයේ දුක්ඛ විපාක ඇති කරන්නට සමත් වෙනවා. ඒ තීරණය දුන්නේ අකමැති ස්වરૂපයෙන් පටිඝ මූලිකව නම් ඔන්න අර ජවන් සිත් ද්වේෂ මූලික සිත් පෙළක් හැටියට ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒ සිත් වලින් ඒවා අකුසල් සිත් අනාගතයේ දුක්ඛ විපාක ඇති කරන්න සමත් වෙනවා. අර අරමුණ පිළිබඳව තීරණය දුන්නේ ප්‍රඥා මූලිකව නම් ඥාන සංප්‍රයුක්තව නම් ඒ ඇති වෙන සිත හඳුන්වනවා ඥාන සංප්‍රයුක්ත කුසල් සිතක් හැටියට එය අනාගතේ සැප විපාක ගෙන දෙන්නට සමත් වෙනවා. මෙන්න මේ විදිහට අර ඇති වෙන ජවන් සිත් තමයි කුසල් හෝ අකුසල් හෝ හැටියට හඳුන්වන්නේ. ඒවා කුසල් නම් අනාගතේ සැප විපාක ඇති කරන්නටත් අකුසල් නම් දුක්ඛ විපාක ඇති කරන්නටත් හේතු වෙනවා පදනම් වෙනවා. ඊළඟට ඒ ජවන් සිතෙන් ගත්තා වූ අරමුණම නැවත ගනිමින් තව සිත් කිහිපයක් ඇති වෙනවා. ඒ සිත් හඳුන්වනවා තදාරම්මන සිත් කියලා. ඔන්න ඔය විදිහට තදාරම්මන සිත් වෙලා ඇති වුණන් පස්සේ ආපහු අර මුලින් ඇති වෙච්ච භවාංග චිත්ත පරම්පරාවම ඇති වෙනවා. නැවත වතාවක් අරමුණක් ඇති වෙනකොට ආවර්ජන සිත පහළ වෙනවා. චක්කු විඥාන, සෝත විඥාන ආදී විඥාන සිත් පහළ වෙනවා. ඊට පස්සේ සම්පටිච්ඡන, සම්තිර්ණ, වොත්තපන, ජවන, තදාරම්මන කියන සිත් ටික පහළ වෙලා ඒ චිත්ත වීතිය සම්පූර්ණ වුණාට පස්සේ නැවතත් භවාංග සිත ඇති වෙනවා මේ විදිහට මුළු ජීවිත කාලය මුළුල්ලේම අර ප්‍රතිසන්දිසිත ඇති වුණු තැන ඉඳලා ඒ කියන්නේ මේ භවයේ පළමු සිත ඇති වුණු තැන ඉඳලා අකණ්ඩව ওই චිත්ත ක්‍රියාවලිය ওই විදිහට චිත්ත වීති වශයෙන් ක්‍රියාත්මක වෙලා සිත් වැල් හැටියට ක්‍රියාත්මක වෙලා ආයු පූර්ණ වෙනකොට එහෙම නැත්නම් කර්ම ශක්තිය නිමා වෙනකොට අර පවත්වාගෙන ආපු භවාංග චිත්ත පරම්පරාව තව දුරටත් ඉදිරියට පවත්වාගෙන යා නොහැකිව යම් තැනකින් අහෝසි වෙනවා. ඒ අහෝසි වෙන තැන පහළ වෙච්ච අන්තිම සිත තමයි චුතිසිත කියලා හඳුන්වන්නේ. එයින් ඒ භවය නිමාවටපත් වෙනවා. ප්‍රතිසන්දි කෘත්‍ය સિદ્ધ කරමින් පහළ වෙන සිත විසින් භවය ආරම්භ කරනවා චුති කෘත්‍ය સિદ્ધ කරමින් ඇති වෙන අවසාන සිතවල සිතෙන් භවය නිමා කරනවා ඒ අතරතුර ඉතිරි කාර්යභාරයන්ගෙන් අපි කියවනේ දැන් සිතෙන් කෘත්‍ය 14ක් කරනවා කියලා. ඒතර පළවෙනි කෘත්‍ය භවය ආරම්භ කිරීම, අවසාන කෘත්‍ය භවය නිමා කිරීම, ඔය අතරතුර තව කෘත්‍ය 12ක් සිත විසින් සිද්ධ කරනවා. ඒ සිත විසින් සිද්ධ කරන කාර්යභාරය අනුව තමයි ඒ තනත්තාගේ ජීවිත කාලය තුල කුසල ලකුසල් රාශි කරා. එතකොට මෙන්න මේ බඳු ක්‍රියාවලියක් සිත තුල ක්‍රියාත්මක වෙනවා. මෙතන සත්වයේ පුද්ගලයක ආත්මයක් හැටියට දැක්විය හැකි කෙනෙක් නෑ. මේ නාම රූප ධර්ම අන්‍යෝන්‍යව ක්‍රියාත්මක වෙනවා. චිත්තචෛතසික ධර්ම එක් එක් ස්වરૂපයෙන් තම තමන්ට අදාළ කෘත්‍ය කරමින් ඇති වෙලා නැති වෙනවා ඇති වෙලා නිරුද්ධ වෙනවා එතකොට දැන් අර దేవතාවා බුදුරජාණන් වහන්සේගෙන් විමසන්නේ කේනස්සු නීයති ලෝකෝ කේනස්සු පරිකස්සති කුමක් විසින්ද මේ ලෝකය පමුණුවන්නේ එහෙම නැත්නම් ලෝකය ගොඩනගන්නේ කුමක් විසින්ද එතකොට එතන ලෝක කියලා හඳුන්වන්නේ මේ ඉරහඳ තාරකා වලින් යුක්ත බාහිර ලෝකයේ පමණක් නෙමෙයි බාහිර වූත් අභ්‍යන්තර වූත් Taman පිළිබඳ වූත් අනුන් පිළිබඳ වූත් සියල්ලම තමයි ලෝක කියලා කියන්නේ. ඒ සමස්ත ලෝකය බුදුරජාණන් වහන්සේ කොටස් පහකට වෙන් කරලා දක්වනවා රූප වේදනා සංඥා සංඛාර විඥාන. දැන් රූප කියලා කිව්වහම අර ඉරහඳ තාරකාදී මේ සියල්ලක්ම වේදනා සංඥා සංඛාර විඥාන කියලා කිව්වහම ඒ විඥාන කියලා කියන්නේ සිත වේදනා සංඥා සංඛාර කියලා කියන්නේ සිතේ හටගන්නා චෛතසික. එතකොට රූප සහ සිත චෛතසික කියන මේවා සියල්ලම එකතු කළහම ලෝකයයි කියලා හඳුන්වනවා. එතකොට බුදුරජාණන් වහන්සේගෙන් මේ దేవතාව අහන්නේ මේ ලෝකය පමුණුවන්නේ කවුරුන් විසින්ද? චිත්තේන නීයති ලෝකෝ මේ ලෝකය පමුණුවන්නේ ගෙන යනු ලබන්නේ මේ සිත විසින්. එතකොට ඉරහඳ තාරකා විශ්වය තුල තියෙන්නට පුළුවන්. නමුත් ඒ ඉරහඳ තාරකා දකිමින් ඒවා පිළිබඳව තීරණය කරමින් ඒවා පිළිබඳව මතවාද ගොඩනගෙමින් ඒ ඉරහඳ පිළිබඳව සංඥා සංකල්ප නිර්මාණය කරමින් මේ සියලු ක්‍රියාවලිය સિદ્ધ කරමින් තම තමන්ට ආවේනික වූ ලෝකයක් නිර්මාණය කරන්නේ කුමක් විසින්ද සිත විසින්. තර සිතක් ජනිත වුනේ නැතිනම් ඒ ඉරහඳ තාරකා තිබුණයි කියලා ඒවත් දකින්නට හැකියාවක් නැහැ. ඒවා දකීමේ කාර්යභාරය කරන්නේ සිත විසින්. එතකොට ඒ දකින නිසා තමයි ඒවා ගැන හිතන්නේ, කල්පනා කරන්නේ, තීරණ ගන්න, සංකල්ප ගොඩනගන්නේ. එතකොට බාහිර ලෝකයක් පැවතුනාට තම තමන් සම්බන්ධ සමස්ත නාම රූප වශයෙන් ගොඩනැගෙන ලෝකය නිර්මාණය වෙන්නේ තම තමන්ගේ සිත්වලට අනුවයි. ඉරහඳ තාරකා ගහකොළ වශයෙන් බාහිර ලෝකයක් තියෙනවා, විශ්වයක් තියෙනවා. ඒ විශ්වය තුල තම තමන්ට ආවේනික වූ ලෝකයක් තම තමන් විසින් නිර්මාණය කරගන්න. ඒ ලෝකය නිර්මාණය කරන්නේ කවුරුන්ද? අර ප්‍රතිසන්දිසිත ඇති වෙනවා සමග තමයි ඒ තනත්තාට අදාළ පංචස්කන්ධ ලෝකය නිර්මාණය වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන චිත්තේන නීයති ලෝකෝ අර යම්කිසි එක් ආත්ම භාවයක් නිමා වෙනකොට චුතිසිත ඇති වෙනකොට ඒ භවය නිමා වෙලා එතනින් සංසාර ප්‍රවෘත්තිය නවතින්නේ නැහැ. මේ සිත විසින් ඉදිරියට අරගෙන යනවා. එක භවයක් නිමා වෙනකොට ප්‍රතිසන්දේසිත ඇති කරමින් ඒ පංචස්කන්ධ ලෝකය තව දුරටත් පවත්වනවා නඩත්තු කරනවා නිර්මාණය කරනවා ඉදිරියට ඉදිරියට ගෙන යනවා දැන් අර దేవතාවා විමසන්නේ මේ විදිහට මේ ලෝකය ඉදිරියට ගෙන යන්නේ කවුරුන් විසින්ද චිත්තේන නියති ලෝකෝ මරණයෙන් අවසාන වෙන්නට නොදී එක් භවයක චුතිසිත ඇති වෙලා නිරුද්ධ වෙන්නට නොදී නැවත නැවත ප්‍රතිසන්දිසිත ඇති කරමින් නැවත නැවත භවය ගොඩනගන්නේ මේ සිත විසින් චිත්තේන පරිකස්සති දැන් මේ దేవතාවා ඊළඟට අහපු ප්‍රශ්නය තමයි කේනස්සු පරිකස්සති කුමක් විසින්ද මේක ඇදගෙන යන්නේ ඇදගෙන යන්නේ සිත විසින්මයි කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා චිත්තේන පරිකස්සති එතකොට සිත විසින්ම නිර්මාණය කරනවා සිත විසින්ම මේක සංසාරය තුල ඇදගෙන යනවා එතකොට පංචස්කන්ධයේ ගොඩනගමින් ලෝකය නිර්මාණය කරන්නේ එහෙම නැත්නම් අභිනව ලෝකයක් වෙත පමුණුවන්නේ සිත විසින් ඒ වගේම සසර ගමනේ නැවත නැවත මේ පංචස්කන්ධය නඩත්තු කරමින් පවත්වාගෙන ඇදගෙන යන්නේ මේ සිත විසින්මයි. චිත්තේන පරිකස්සති. චිත්තස්ස ඒක ධම්මස්ස සබ්බේව වසමන් වගෝ මේ සිත නැමැති එකම ධර්මයට මේ සමස්ත ලෝකයම වසඟ වී පවතිනොයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් මේ దేవතාවා ඊළඟට අහපු ප්‍රශ්නෙට පිළිතුර වශයෙන් තමයි ඒක දේශනා කරන්නේ. దేవතාවාගේ තුන්වැනි ප්‍රශ්නේ වෙන්නේ ලෝකය කුමකට වසඟ වී පවතිනවද? කිස්සස්ස ඒක ධම්මස්ස සබ්බේව වසමන් වගෝ මේ සමස්ත ලෝකයම කුමකටද වසඟ වෙලා පවතින්නේ? ආකර්ෂණය වෙලා පවතින්නේ. එකට බද්ධ වෙලා පවතින්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන චිත්තස්ස ඒක ධම්මස්ස සබ්බේව වසමන් වගෝ සිත නැමැති එකම ධර්මයට මේ සමස්ත ලෝකයම වසඟ වී පවතිනවා. તો සමස්ත ලෝකය කියලා කිව්වේ අර රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංචස්කන්ධය. මේ සමස්ත පංචස්කන්ධයම එකට බැඳී පවතින්නේ නඩත්තු කරන්නේ පවත්වන්නේ ඇදගෙන යන්නේ කුමක් විසින්ද සිත විසින් ඒ නිසා සිතට වසඟ වෙලා තමයි මේ සමස්තයම ක්‍රියාත්මක වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට මේ සිත නැමැති ධර්මතාවය පවතින තාක්කල් ලෝකය පවතිනවා ලෝකය අභිනවයෙන් ආරම්භ වෙනවා පංචස්කන්ධ ලෝකේ නැවත නැවත හටගන්නවා ඒ පංචස්කන්ධ ලෝකය සසරේ දිගින් දිගට ඇදගෙන යනවා. ඒ සමස්ත පංචස්කන්ධයම මේ සිතට අනුකූලව තමයි පවතින්නේ. ඒකයි සංක්ෂිප්තව ගත්තොත් එහි අදහස. එහෙමනම් බුදුරජාණන් වහන්සේ ලොව පහළ වෙලා දේශනා කරනවා මේ සිත ක්‍රියාත්මක වෙන රටාව හඳුනාගෙන ඒ සිතේ කුසල කුසල ධර්මයන් ක්‍රියාත්මක වෙන ස්වභාවය හඳුනාගෙන චිත්ත නියාමයේ හඳුනාගෙන මේ සිත පුහුණු කරන්නා වූ කෙනෙකුන්ට පුළුවන්කම තියනවා මේ සිත විසින් ඇදගෙන යන සිත විසින් නැවත නැවත ලෝකේ ගොඩනගන ස්වභාවය සම්පූර්ණයෙන්ම නිමා කරන්නට අහෝසි කරන්න. අන්න ඒ විදිහට සිත විසින් යලි යලි ලෝකයේ ගොඩනැගීම, සසර තුල නැවත නැවත ඇදගෙන යාම සම්පූර්ණයෙන් අහෝසි කරන්නට පුළුවන් නම් ඒ භව ගමන නිමා වෙනවා ඒ භව ගමන නිමා කිරීම තමයි නිර්වාණය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ତର භව ගමන නිමා කරන්නට නම් සිතේ පැවැත්ම සිතේ ප්‍රවෘත්තිය නිමා කරනවා. සිතේ ප්‍රවෘත්තිය නිමා කරන්නට නම් අර ප්‍රතිසන්දි සිතක් ඇතිවීමේ ශක්තිය අහෝසි කරන්න ඕන. භවය නිමා වෙනකොට අභිනව භවයක් ආරම්භ කරනවනේ ප්‍රතිසන්දි සිත විසින්. ඒතර සිත විසින් තමයි මේ අලුතෙන් අලුතෙන් පංචස්කන්ධය නිර්මාණය කරමින් මේක ඇදගෙන යන්නේ. ඒතර මේ ඇදගෙන යන එක වළක්වන්නට නම් ප්‍රතිසන්දි සිත ඇතිවීම නවත්තන්නට ඕන. ප්‍රතිසන්දි සිත ඇතිවීම නවත්තනවා කියලා කියන්නේ උත්පත්තිය නවත්තනවා. ඒ ප්‍රතිසන්දි සිතක් ඇති වෙන්නේ නිකම්ම නෙමෙයි භව තණ්හාව නිසා. ඒ කියන්නේ අපි භවය තුල පවතින්නට ඕන ජීවත් වෙන්නට ඕන කියන අදහස නිසා. ඒ කියන්නේ මේ භවය නිමා වෙනකොට අපි තුල තවදුරටත් ජීවත් වීමේ කැමැත්ත තියෙනවා. ඒ ජීවත් වීමේ කැමැත්ත විසින් තමයි අර නැවත වතාවක් ප්‍රතිසන්දිසිත ඇති කරලා අභිනව ආත්ම භාවයක් නිර්මාණය කරන්නේ. එහෙමනම් ප්‍රතිසන්දිසිත ජනිත වෙන්නට භව තණ්හාව හේතු වෙනවා. භව තණ්හාව ඇති වෙන්නේ කුමක් නිසාද? අවිද්‍යාව නිසා. ඒ කියන්නේ අවිද්‍යාවයි කියලා කියන්නේ නොඇතහෙන ගතිය. කුමක්ද නොඇතහෙන්නේ? මේ සසරෙහි નિસරු බව වැටහෙන්නේ නැහැ. මේ සංස්කාර ධර්මයන්ගේ ආදීනවේ වැටහෙන්නේ නැහැ. දුක් සහිත බව වැටහෙන්නේ නැහැ. එතකොට මෙහි ආදීනවේ මෙහි નિસරු බව නොයැටහෙන තාක්කල් අපට හිතෙනවා මේක ආස්වාදනීයයි ප්‍රණීතයි මේ පවත්වා ගත යුතුයි කියලා. එහෙමනම් අවිද්‍යාව නිසා කාම තණ්හාව ඇති වෙනවා. කාම තණ්හාව කියලා කියන්නේ ඇසින් දකින රූප ගැන කැමැත්තක් ඇති වෙනවා. කනෙන් අහන ශබ්ද ගැන කැමැත්තක් ඇති වෙනවා. ඒයි කැමැත්තක් ඇති වෙන්නේ ඒවැ යම්කිසි ආස්වාදනීය ගතියක් තියෙන නිසා ඒ ආස්වාදයෙන් මනස මුසපත් වෙනවා ඒවා નિસරුයි කියන බව පෙනෙන්නේ නැහැ. ඒවා අර්ථ ශුන්‍යයි කියන බව Tamanට දැනෙන්නේ නැහැ. වහා බිඳී යනවායි කියන එක Tamanට තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැතුව අපි ඒවට ඇලුම් කරනවා ඒවට මුසපත් වෙනවා. ඒ විදිහට කාම තණ්හාව ඇති වෙනකොට අපේ මනසේ ඒහා බැඳී පවතිනවා ඒවා විඳිමින් තව බොහෝ කාලයක් ජීවත් වෙන්නට ඕන. ඒ කාම තණ්හාව තියෙන නිසා අපි මිය යන්නට යනකොට අපිට තව දුරටත් මොහොතක් හෝ ජීවත් වෙන්නට ඕනේ කියන කැමැත්ත ඇති වෙනවා. අන්නේ කැමැත්ත තමයි භව තණ්හාව කියන්නේ. ඒ භව තණ්හාව විසින් තමයි අභිනව ආත්ම භාවයක ප්‍රතිසන්දිසිත ජනිත කරමින් නැවත මේ පංචස්කන්ධ ලෝකය නිර්මාණය කරන්නේ. ඉතින් එහෙම නිර්මාණය කිරීම වළක්වන්නට නම් ප්‍රතිසන්දිසිත ඇතිවීම නවත්වන්නට ඕන ප්‍රතිසන්දිසිත ඇතිවීම නවත්වන්නට නම් භවතණ්හාව නවත්වන්නට ඕන භවතණ්හාව දුරු කරන්නට නම් කාමතණ්හාව දුරු කරන්නට ඕන කාමතණ්හාව දුරු කරන්නට නම් මේ කාමයන්ගේ ආදීනවය වසා දමන්නා වූ අවිද්‍යාව දුරු කරන්නට ඕන අවිද්‍යාව දුරු කරන්නට නම් විද්‍යාව හෙවත් සම්මා දිට්ඨිය ප්‍රඥාව උපදවන්නට ඕන එහෙමනම් මේ ක්‍රියාවලිය නිමා කරන්නට නම් ප්‍රඥාව අවදි කළ යුතුයි සම්මා දිට්ඨිය අවදි කළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ සම්මා දිට්ඨිය අවදි කරන වැඩපිළිවෙල තමයි සම්මා දිට්ඨි සම්මා සංකප්පාදී අංග 8කින් යුක්ත වූ ආරෂ්ඨාංග මාර්ගයේ හැටියට දක්වන්නේ. එතකොට ප්‍රඥාව අවදි කරන්නට නම් විමසිලිමත් බවින් මේ ලෝකය දිහා බලන්නට ඕන හැඟීම් වලට වහල් නොවේ. අර ඉන්ද්‍රයන්ගෙන් ගන්නා අරමුණු ආස්වාදනීය ආකාරයෙන් දැනෙන්නේ ඒවාෙහි යම්කිසි ඉන්ද්‍රිය පිනවන ගතියක් පවතිනවා. හැබැයි ඉන්ද්‍රිය පිනවන ගතියක් තිබුණා වුණාට ඒ සියලුම සංස්කාර ධර්මයන් හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නවා වහා බිඳී යනවා. හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා නිසා වහා බිඳී යන නිසා ඉපදීම් බිඳීම් දෙකෙන් පෙළෙන නිසා ඒ සියලු සංස්කාර ධර්මයන් දුක්ඛ ධර්මයන්. හටගත් හටගත් නාම රූප ධර්ම වහා බිඳී යන නිසා ඒවා අනිත්‍ය ධර්මයන්. හටගෙන බිඳී ගියාට පස්සේ කිසිවක් ඉතුරු නොවන නිසා ඒවා අනාත්ම ධර්මයන්. අනන්ත සසරේ අපි මේවා නැවත නැවත ආස්වාදනය කරමින් පැවැත්වුවත් ඉතිරි වෙන කිසිවක් නැහැ. සිද්ධ වෙන කිසිදු යහපතක් නැහැ. ඇති වෙලා නැති වෙලා ගිහින් පමණයි මේ nissarattwය නුවණින් දකින්නට පුළුවන් නම් අන්නේ තනත්තාට සම්මා දිට්ඨිය පහළ වෙනවා විදර්ශනා ප්‍රඥාව පහළ වෙනවා. ඒ විදර්ශනා ප්‍රඥාව ජනිත වෙනකොට ඒ තනත්තාට මේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන අරමුණු වල සරු බවක් නැහැ, નિસරු බවක් පවතින්නේ කියන බව ප්‍රකටව දැනෙන්නට ගන්න. ඒ ඉන්ද්‍රයන්ට අරමුණු වෙන ආරම්මණයන්හි සරු බවක් නැත්නම් ඒවායේ පවතින નિසරු බවක් කියලා වැටහෙනකොට ඒ තනත්තාට ඒ අරමුණු පිළිබඳ කාම තණ්හාව ඇතිවීම අඩු වෙනවා යම් අවස්ථාවක කාම තණ්හාව නිරුද්ධ වෙනවා අහෝසි වෙනවා දැන් තවදුරටත් එතකොට ඒ කාම කියලා කියන්නේ කැමති දේවල් ඒ කැමති දේවල් ලබන්නට ආස්වාදනය කරන්නට පවත්වා ගන්නට තියෙන ඕනකම දුරු වෙනවා කුමක් නිසාද ඒවා පැවැත්වීම තේරුමක් නැහැ ඒවා નિසරු ධර්ම කියලා හරියට වැටහෙනකොට අන්නේ වැටහීම ඇති වෙනකොට කාම තණ්හාව දුරු වෙනවා කාම තණ්හාව දුරු වෙනකොට තවදුරටත් මම ජීවත් වෙන්න ඕන පවතින්න ඕන කියන භවතණ්හාව දුරු වෙනවා ඒ භවතණ්හාව දුරු වෙනකොට මේ භවය නිමා වෙනවත් සමගම චුතිසිත ඇති වෙනවත් සමගම නැවත ප්‍රතිසන්දියක් ඇති වෙමින් අභිනව ආත්ම භාවයක් ජනිත වෙන්නේ නැහැ කුමක් නිසාද අභිනව ආත්ම භාවයක් ජනිත කරන්නට අවශ්‍ය භවතණ්හාව ඒ තනත්තාගේ සිත තුළ නැති නිසා එතනින් මේ භව ගමන නිමාවටපත් වෙනවා ඉතින් මේ සමස්ත සසර ගමනම සමස්ත පංචස්කන්ධ ලෝකයම ක්‍රියාත්මක වෙන්නේ සිත අනුවයි. සිත විසින් තමයි නැවත නැවත මේ ලෝකය නිර්මාණය කරන්නේ, පවත්වන්නේ. සිත විසින් තමයි මේ ලෝකය ඇදගෙන යන්නේ. සිත නැමැති එකම ධර්මයට සමස්ත ලෝකය වසඟ වී පවතිනවායි කියන බව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඒ වගේම ඒ සිත නැමැති එකම ධර්මය නැවත නොහට ගන්නා ආකාරයෙන් නිරුද්ධ කරන්නට පුළුවන් නම් සමස්ත ලෝකය ඒ සමස්ත ලෝකය හා බැඳුණු දුක් පීඩාවන් සියල්ලම නිමා වෙන බව තථාගතයන් වහන්සේ දේශනා කරනවා ඒ සඳහා අනුගමනය කළ යුතු වැඩපිළිවෙල මාර්ගය ප්‍රඥා මූලිකව කෙසේද අනුගමනය කරන්න කියලා ආර්ය ශ්‍රාංක මාර්ගය තුලින් පැහැදිලි කරනවා. එතකොට සම්මා සම්බුදු කෙනෙක් ලොවට පහළ වෙලා මේ සිත අනුව පවත්වාගෙන යනා වූ ලෝකය දුක්ඛ සත්‍යයි. ඇයිද දුක්ඛ සත්‍ය කියලා කියන්නේ? හේතු ප්‍රත්‍යයෙන් හටගෙන වහා නිරුද්ධ වෙනවා. එතකොට ගත යුත්තක් නැහැ. අපි අද ආහාර ගත්තා හෙට වෙනකොට ආයෙ බඩගිනිනවා. හෙට ආයෙත් ආහාර ගන්නවා. අනිද්දාට ආයෙත් බඩගිනිනවා. මෙහෙම මුළු ජීවිත කාලෙම ආහාර අනුභව කරලා අපි මිය යනවා. මිය ගිහිල්ලා නැවත ආත්ම භාවයක ඉපදුනහම අලුතෙන් අපි ආහාර අනුභව කරන්න ඕන අර පෙර භවයේ කොතෙක් ආහාර අනුභව කළත් ඒකක්වත් වළංගු නැහැ. ඒ වයින් ඊළඟ භවයට කරන්න පුළුවන් දෙයක් නැහැ. එතකොට ඊළඟ භවයේත් අපි ආහාර අනුභව කරනවා දිනපතාම. ඒ භවයත් නිම වුණාම අලුතෙන් නැවත කයක් ලබනවා. ඒ කයත් නඩත්තු කරන්න මේ විදිහට ආහාර ගැනීම විතරක් නෙමෙයි ඉගෙනීම, රැකී ආරක්ෂා කිරීම, මිල මුදල් හරි හම්බ කිරීම, නිරෝගීකම සඳහා කය නඩත්තු කිරීම, පැවැත්වීම ගේ දොර ඉඩකඩම් සැකසීම යාන වාහන ගැනීම මේ සියල්ලක්ම එක භවයක පවත්වනෝ ඊළඟ භවය වෙනකොට අලුතෙන් ඒ සියල්ල ගොඩනගන්නට වෙනවා ඊළඟ භවය වෙනකොට නැවතත් අලුතෙන් ගොඩනගන්නට වෙනවා මෙසේ අනන්ත සංසාරයේ මේ සියල්ලක් ගොඩනගලා අපිට මොනවද ඉතිරි වෙලා තියෙන්නේ කිසිවක්ම ඉතිරි වෙලා නැහැ ඇති වෙන ඇති වෙන දේ වෙහෙස මහන්සි වෙලා හේතු ප්‍රත්‍යයෙන් ගොඩනගලා තියෙනවා ඒවා තුල මුසපත් වෙලා ජීවත් වෙලා තියෙනවා. ඒවා නිරුද්ධ වුනහම ඉතිරි වෙන කිසිවක් නැහැ. මෙන්න මේ නිස්සාරත්වයේ නුවණින් දකින්නට පුළුවන් නම් විදර්ශනා ප්‍රඥාවෙන් දකින්නට පුළුවන් නම් තමයි මේ ලෝකෙහි ඇලෙන්නට බැඳෙන්නට පවත්වන්නට දෙයක් නැහැ කියලා වැටහෙන්නේ. ඒ අවබෝධය තහවුරු වෙන තැන තමයි අර භව තණ්හාව දුරු වෙලා නැවත නැවත මේ සිත විසින් අභිනව ආත්ම භාවයක් ලෝකයක් නිර්මාණය නොකොට භව ගමන නිමාවටපත් වෙන්නේ. එතෙක් මේ සිත විසින් පංචස්කන්ධ ලෝකයේ ගොඩනගනවා පංචස්කන්ධේ භවෙන් භවයේ ඇදගෙන යනවා මේ සිත නැමැති එකම ධර්මයට මේ සමස්තය වසඟ වී පවතිනවායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඉතින් මේ කරුණු සිහියෙන් නුවණින් තේරුම් අරගෙන චිත්ත නියාමයේ හෙවත් සිතේ ක්‍රියාවලිය හඳුනාගෙන ඒ සිත ක්‍රියාත්මක වෙන රටාව තේරුම් අරගෙන ඒ රටාව අපට වෙනස් කරන්න පුළුවන් රටාවක් නෙමෙයි අප විසින් කළ යුත්තේ ඒ චිත්ත පරම්පරාව නිරුද්ධ වෙලා අභිනවයෙන් ආරම්භ වෙන අවස්ථාව වැළැක්වීමයි අපට කළ හැක්කේ. එහෙම නැතුව උපන්නා වූ ආත්ම භාවයේ චිත්ත පරම්පරාව අහෝසි කිරීමක් නෙවෙයි අපි කරන්නට උත්සාහ කරන්නේ. ඒ චිත්ත පරම්පරාව එහෙම පවතිනවා. ඒ පවතින චිත්ත පරම්පරාව අකුසල මූලිකව පවතින්නට නොදී කුසල මූලිකව පවත්වන්නට ඥාන සංප්‍රයුක්තව පවත්වන්නට උත්සාහවත් වෙනවා. එහෙමනම් මේ වැඩපිළිවෙල තුල අකුසලය දුරු කරමින් කුසලය දියුණු කරමින් විදර්ශනා ප්‍රඥාවෙන් ලෝකයේහි નિසරු බව අවබෝධ කරගන්නට වෑයම් කිරීමයි කල යුත්තේ ඒ දරණ උත්සාහය තුල ඒ පුහුණුව තුළ භව තණ්හාව දුරු කරන්නට සමත් වුනොත් ඒතනත්තා තමයි අභිනවයෙන් මේ පංචස්කන්ධය ගොඩනැගීමේ ක්‍රියාවලිය නිමා කරන්නට සමත් වෙන්නේ. දැන් රහතන් වහන්සේ රහත් උනායි කියලා බුදුරජාණන් වහන්සේ බුදු උනායි කියලා මේ ආත්ම භාවය විනාශ කරගන්නේ නැහැ. මේ භවයේ අතරමඟ නවත්තන්න කඩා කප්පල් කරන්න උත්සාහ කරන්නේ නැහැ. උන්වහන්සේලායි අරහත්ත්වයටපත් උනේ අකුසල් දුරු කරලා කුසල් වඩවලා ප්‍රඥාවෙන් ලෝකේ යථා ස්වභාවය අවබෝධ කරනවා. ඒ අවබෝධය සමග අවිද්‍යා තෘෂ්ණා ප්‍රහාණය වෙනවා. අවිද්‍යා තෘෂ්ණා පදනම් කොටගෙනයි සියලු කෙලෙස් ධර්ම පවතින්නේ. එතකොට අවිද්‍යාව සහ තෘෂ්ණාව ප්‍රහාණය වුණු තැන සමස්ත සංසාර ප්‍රවෘත්තිය නිමා කරන්නට පුළුවන් වෙනවා. එතකොට එය ස්වභාවිකව නිමා වෙන තෙක් රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ එය අතරමඟදී වෙනස් කරන්නට උත්සාහ කරන්නේ නැහැ. චිත්ත පරම්පරාව චිත්ත නියාමයේ මත ක්‍රියාත්මක වෙනවා. එහි කෙලස් ධර්ම ප්‍රහාණය කිරීමයි උන්වහන්සේලා විසින් සිද්ධ කරන්නේ. ඒ නිසා නිර්වාණය දෙයාකාරයි සෝපදිශේෂ පරිනිර්වාණය සහ අනුපදිශේෂ පරිනිර්වාණය. සෝපදිශේෂ පරිනිර්වාණය කියන්නේ සිත සහ මේ පංචස්කන්ධ ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඒ සිතෙහි පවතින අවිද්‍යා තෘෂ්ණා මුල් කොටගත්තු කෙලස් ධර්ම නැවත නූපදින ආකාරයෙන් ප්‍රහාණය කරනවා. අරහත්වයෙන් කරන්නේ ඒකයි. අනුපතිශේෂ පරිනිර්වාණය කියලා කියන්නේ මේ පංචස්කන්ධයම යලි නොහට ගන්නා ආකාරයෙන් නිරුද්ධ කරනවා. ඒක තමයි අපි පිරිණිවන් පානවා කියලා අදහස් ගන්න. ඒතර පිරිණිවන් පාන අවස්ථාවේ තමයි චුතිසිත ඇති වෙලා නැවත ප්‍රතිසන්දියක් ඇති නොවි සමස්තයම නිමාවටපත් වෙන්නේ. අර අරහත් මාර්ගඥාණයෙන් කරන්නේ ක්ලේශ පරිණිර්වාණයයි. නමුත් චිත්තචෛතසික ධර්මයන්, රූප ධර්මයන් අර ඉපදුණු තැනැත්තාගේ ආයු කාලය, කර්ම ශක්තිය තියෙන තාක්කල් ඒ සියල්ල ක්‍රියාත්මක වෙනවා. චිත්ත නියාමයේ මත, කම්ම නියාමයේ මත ඒවා සක්‍රිය වෙනවා. ඒවා වෙනස් කරන්නට උත්සාහ කරන්නේ නැහැ. වෙනස් කරන්නේ කෙලස් ධර්ම. කෙලස් ධර්මයි අහෝසි කරන්නේ. එතනින් අරහත්ත්වයටපත් වෙනවා. අර ස්වභාවිකව ආයු කාලය අවසන් වෙලා කර්ම ශක්තිය අවසන් වෙලා මේ චිත්ත පරම්පරාව නිරුද්ධ වුණු තැන යලි හටගන්නේ නැහැ යලිත් ඒ සිත විසින් ලෝකයක් නිර්මාණය කරන්න සමත් වෙන්නේ නැහැ කුමක් නිසාද අවිද්‍යාව සහ භවතණ්හාව නිමා කළ නිසා ඉතින් මෙන්න මේ විදිහට සමස්ත පංචස්කන්ධ ලෝකයම සිත විසින් හසුරුවන බවත් ඒ සිත විසින් හසුරවන්නට මූලික වෙන්නේ අවිද්‍යාව සහ තෘෂ්ණාව බවත් ඒ අවිද්‍යා තෘෂ්ණා දුරු කිරීමෙන් චිත්ත පරම්පරාව අභිනව පංචස්කන්ධයක් ගොඩනගන්නේ නැතිව එය නිමාවටපත් කළ හැකි බවත් සම්මා සම්බුදු ලොවට මැනවින් දේශනා කරනවා එය තමයි චතුරාර්ය සත්‍ය තුලින් බුදවරු ලෝකයට පැහැදිලි කරලා දෙන යථාර්ථය. මේ දහම් කරුණු මනවින් සිහියේ පවත්වාගෙන තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් සිත ක්‍රියාත්මක වෙන රටාව තේරුම් අරගෙන ඒ සිතේ ක්‍රියාත්මක වෙන අවිද්‍යාව තෘෂ්ණාව දුරු කරමින් චිත්ත පරම්පරාව නිමා කිරීම සඳහා ප්‍රතිපත්ති පුරන්නට මේ අසු දහම් කරනු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරනෝ මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණේ කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකීය ඥාතීන්ටත් ඔබ අප හැම දිනාටමත් බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී තමින වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා.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 දීම ධර්ම දානමය පින්කමක් එය ප්‍රඥාව දියුණු කරගන්නට හේතු වෙනවා තම තමන් ධර්ම ශ්‍රවණය කිරීමත් ප්‍රඥාව දියුණු වෙන පින්කමක් මේ ਸਰව ප්‍රකාරයෙන් සිදු කරගත් සියලු කුසල් ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන පින්නතුන් ආරක්ෂා කරන ඉන්ද්‍රාදී සියලු පින් කැමති දෙවි දේවතාවෝ දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයාත් চিරාත් කාලයක් එහෙන් ආරක්ෂා කෙරෙත්වා 90 වැනි ජන්මදිනයේ සමරන ඒ මෞතුමියට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ සලසා ගන්නට දෙවියන්ගේ ආශිර්වාදයෙන් නොමදව සැලසේවා මේ දායකත්වයේ දරන සහනම් සඳහන් කළ සියලු දූ දරුවන්ට මුණුබුරු මිනිබිරයන්ට දෙවියන්ගේ ආශිර්වාදයෙන් නොමදව සැලසේවා දෙවියෝත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්නේ මිය පරලෝ යන්නට එදුණු ජී.පී. මාහිංකන්ද පියාණන් ඇතුළු පරලෝ සැපත් සියලු ඥාතීන් මේ කුසල් සතුටින් අනුමෝදන් වෙත්වා ඒ හැම දිනාගේම භව ගමන සුවපත් කරගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න ඔබ අප හැම දිනාටමත් මේ උදාර කුසලය මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා සසර වාසය කරන තාක් නරක ආදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න සිද්ධ කරගත් සියලු කුසල් බලයෙන්ද බුද්ධ ධම්ම සංඝයාන රත්නත්‍රය අනන්ත ගුණානුභාවයෙන්ද පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන්ද 90 වැනි ජන්මදිනයේ සමරණේ මෞතුමියට නිදුක් බව නිරෝගී භාවයේ චිරජීවනයේ සලසේවා දායකත්වයේ දරන දූ දරුවන් ඇතුළු හැම දෙනාටමත් මේ ලෝක වශයෙන් පවතිනා වූ අපලෝපද්‍රව දුරු වේවා සුවසේ කුසල් දහම් වඩනමින් සුවසේ ගුණ නුවණ දියුණු කරමින් තමන්ටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්න ඒ මෞතුමිය ඇතුළු හැම දිනාටම ඒකාන්තයෙන් වාසනා ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරනවා. හැම දිනාටම පෙරවන් සරණයි.